අප්පා වගේ කයේ ක්‍රියාකාරී බව සිත වාර්තා කරනවා. මේ ක්‍රියා දෙකම වෙන්ව බලාගෙන අසාගෙන සිටිනවා. සක්‍රිය නමුත් එතුළ අක්‍රිය බවක්ද ඇත. ධර්ම අවබෝධයක් ලබා දෙන සේක්වා. ඔව් වැඩේ හොඳට කෙල්ල තිනවා වගේ මට නම් තේරෙන්නේ. බලන්න අර කලින් කිව්වා වගේම හිතට ඕන්ට වඩා මේ කතා කරන්න යන්න දෙන්න එපා. නිකන් මේ කරගෙන යනකොට ෂණීකව නිකන් වැටහීමක් ආවට වරදක් නෑ. අපිට අර ෂණීකව දැන් ආ මේක තියෙන්නේ මෙහෙම දෙයක් නේ කියලා නිකන් එහෙම වැටහීමක් කියන එකේ කිසිම වරදක් නෑ. ඒක හොඳයි. හැබැයි ඒ ආපු එකත් එක්ක අපි තව තව ඔන්න පොතේ මෙහෙමයි කියලා අර ඒකත් එක්ක ගලපන්න ගියොත් ඔන්න අපි දන්නේ නැතුව අර හදාගෙන ආපු ලස්සන ඒ කියන්නේ අවබෝධය දැන් ඔන්න ඊළඟට අපි මේ ආකූල කරගන්නවා අපේ තියෙන අර අලුත් දැනුම් දාලා. එහෙම නැතුව මේ එන එන තියෙන දේ හොඳට බලාගෙන යද්දි ෂණිකව වැටහීමක් කෙන එකේ කිසිම වරදක් නැහැ. මට කියන්නේ එහෙම තත්ත්වයක් තමයි මේකේ පේන්න පෙන්눔 කරන්නේ. බලන්න තමන් අනවශ්‍ය විදිහට හිත හිත ලව්ව කියවන්න යන්න එපා. එහෙම නැතුව කෙලින්ම හොඳට සාවධානව මේ දේ කරගෙන යනකොට තමන්ට තේරෙනවා ආ මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම ස්වභාවයක්. මෙන්න මේ සංසිද්ධියක් තියෙන්නේ. එහෙම නිකන් ෂණිකව වැටහීම් විදිහට පහළ වුණාට කිසි වරදක් නැහැ. ඇත්තට මේ ධර්මයේ පැත්තෙන් කියනවා නම් ඉතින් අපි දැන් ඔය ආනාපාන සතියද වෙන්න පුළුවන් නැත්නම් වෙනත් කායනුපස්සනාවකද වෙන්න පුළුවන්. ඇත්තටම රූප ධර්මතාවයන් තමයි නිරීක්ෂණයට හසු වෙන්නේ. ඒ රූප ධර්මතාවයන් තේරුම් ගන්නේ නාම ධර්මතාවයන් හරහා. එතකොට ඉතින් නාම රූපයක් වශයෙන්, ඉතින් නාම රූප වශයෙන් ඉතින් දෙක වෙන් කර කරලා දැනගැනීමේ ශක්තිය ටික ටික දැන් හැදීගෙන එනවා. එතකොට අපි තේරුම් ගන්න තියෙන්නේ මේක හොඳට රූප ධර්මයන්ගේ වෙනස් වීම ස්වභාවයන් ඔන්න ඔන්න අපිට නිරීක්ෂණය කරනවා. ඒවට ඒ වගේ විදිහට හැසිරෙන්න දීලා ඒ වගේ තියෙන ස්වභාවික විදිහටම ඒගොල්ලන්ට හැදිරෙන්න දීලා අපි මේ නාම ධර්මයන් හරහා තේරුම් ගන්නවා මොකක්ද මේ ඇතුළේ සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න මේ වෙනම තියෙනවා නා රූප ධර්ම කොටාසයක් වෙනම තියෙනවා නාම ධර්ම කොටසක්. මේ නාම ධර්ම තුලින් අපි මේ රූප ධර්මයන් තේරුම් ගන්නවා. රූප ධර්මයන්ට මුකුත් තේරෙන්නේ නැහැ අතරම මේ නාම ධර්මයෙන් තමයි මේ ඔක්කොම අර්ථකථන දෙන්න. ඉතින් අර අපිට එතකොට මේ නාම රූපයක් වශයෙන් නාම රූප පරිච්ඡේදයක් වශයෙන් උතට දැනගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකේ ඒකට යන පාර තමයි දැන් මේ ඉන්නේ. ඉතින් උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. පරියංක භාවනාව සක්මන් භාවනාවෙන් පසුව පරියංකයට වාඩි වුණා. එතනින් හිත හා කය මිත්‍ර බවක් වැටහුණා. මූල කර්මස්ථානයේ දෙස බලා සිටින විට කෙටි, දිග, වේගවත්, සියුම් ආකාරයට වෙනස් වෙමින් පැවතුණා. නාසිකාග්‍රයේ ඉහළත් උඩුතොලට උඩ කොටසේ හුස්ම රැල්ල වදින ආකාරය සතියෙන් බලා සිටියා. විතර්ක පහළ වෙයි. ආශ්වාස ප්‍රාශ්වාස එකිනෙකට හේතු වෙනවා නේද? හේතුඵල ධමයක් නේද? සිත වාර්තා කරනවා. කරන්නෙකු නැත. එසේනම් සබා දහමට අයත්ද සිතනම් සැහැල්ලුයි. සතුටක්ද පවතී. ශරීරය තැන්පත්ය. මූල කර්මස්ථානය ගැන මතකයක් ඇත්තේද නැත්තේද නොදැනේ. නමුත් සක්‍රිය බව තුල අක්‍රිය බවක් ඇතැයිද වැටහෙයි. මේ ගැන ධර්ම අවවාදයක් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට දෙමාපිය දෙපළ හා ගුරු උතුමන් වහන්සේලාටත් අති උතුම් අමාමහා නිවන සාක්ෂාත් වේවා. දැන් මම ඇත්තටම මේ මොකද්ද කියලා මේ එක පාට පූර්ව නිගමනයක් දෙනවට වඩා තව ටිකක් ඕන නිරීක්ෂණය කරන එක තමයි මම හිතන්නේ වටින්නේ. දැන් මේ මොකද්ද කියලා හොයන්න යාම තුල ටිකක් අපි අර මේ වෙන දේ ගැන පොඩ්ඩක් මේක මොකද්ද මේ කාරකද කියලා පොඩ්ඩක් අර හිතේ විතර්ක ගතිය තව වැඩි වෙන්න පුළුවන්. දැන් ඒක ප්‍රශ්නෙත් කියලා තිනවා හිතේ විතර්ක තියෙනවා කියලා. ඉතින් අපි විශේෂයෙන්ම සතිපට්ඨානයේදී විතර්ක සමනය කිරීමකට ටික ටික ටික යන්න ඕනේ. ඒ නිසා අපි මේකෙදී උඟා කෝන්ට වඩා හාර අවසන්න ගියොත් හිතේ තියෙන අර මතකයන් අවදි කළා අපි බණ අහලා එහෙම නැත්නම් පොත් බලලා එකතු කරගත්ත දැනුම මෙතෙන්දී දාගන්න ගියාම හරිම අවුල් වෙනවා මොකද හිත පැනලා කෑ ගහන්න ගන්නවා දැන් මේ නිරීක්ෂණය යනවා බොහොම ලස්සනට බොහොම අර නිකන් මලක් පිපිගෙන යනවා වගේ බොහොම ලස්සනට දැන් මේ වැඩේ සිද්ධ වෙනවා හිත කෑ ගහනවා ඇතුළෙන් ආ මෙන්න මේක මේකයි මෙන්න මේක අරකයි මෙන්න මේක මෙහෙමයි මෙන්න මේක මෙහෙම වෙන්න ඕනේ මෙන්න මේක අරක වෙන්න ඕනේ කියලා අන්න හිත එන කතා දෙන්න කතන්දර කියන්න ගන්නවා. ඉතින් ඒක භාවනාවට හරිම බාධාවක්. ඉතින් විශේෂයෙන්ම අපිට භාවනාව සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා නම් ධර්ම ඥානයක් තියෙනවා නම් මේ අවස්ථාවේදී අපි පරිස්සම් වෙන්න ඕනේ මේ ඒ ඇතුලේ තියෙන ධර්ම ඥානය. අපි පොතින් ගත්ත ධර්ම ඥානය ඉස්තර කරගත්තොත් සම්පූර්ණයෙන් වැඩේ මේ බාධා වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අර බොහොම සරල මනසකින් පුංචි දරුවෙක් අර අපිටම එයාට දෙනවා බෝලයක් දෙනවා. දැන් එයා දන්නේ නැහැ. මේකෙන් මොකද්ද කරන්න කියලා එයා දන්නේ නැහැ. ඉතින් එයා අපිටම දතේ ගහලා බලනවා මේක මේ කන දෙයක්ද කියලා. එයා දිව ගාලත් බලයි මේක රස දෙයක්ද කියලා. එයා හොන්න විසිකල්ලත් බලනවා. නේද? එතකොට තේරෙනවා මේක මේ බම්පෙනවා, උඩ යනවා, යට යනවා, නේද තේරෙනවා. අන්න ඒ වගේ මේ එයා මේ අත්දැකීම් හරිම මුල් වතාවට ගන්නවා වගේ. මුකුත් අර පොතේ දැනුමක් එයා භාවිතා කරන්නේ නැහැ. හරීම ලස්සනට අර ඇතුළතින්ම මේ දැනුම එතකොට මතුවෙනවා. අපි අර පොතේ දැනුම ඉස්සරහට දාගත්ත ගමන් මේක වෙන අර මේ බාහිරින් ගත්ත එහෙම නැත්නම් ණයට ගත්ත දැනුමක් වෙනවා. මොකද අපේම දෙයක් වෙන්නේ නැහැ. මේ භාවනාවකදී පුළුවන් තරම් අපි කරන්නේ අපේ බොහොම සරල වෙනවා. පුළුවන් තරම් අපි නිර්හංකාර වෙනවා. පුළුවන් තරම් අපි මුකුත් දන්නේ වගේ අපි දැනුම පුළුවන් තරම් පැත්තකින් තියලා පොතේ දැනුම පොඩ්ඩක් පැත්තකින් තියලා අපි බොහොම සරල මනසකින් මේ තියෙන දේ දිහා බලනවා. වෙන දේ දිහා හොඳට උපේක්ෂා සහගතව නිෂ්කලංක මනසකින් නිරීක්ෂණය කරනවා. අන්න එතකොට තමයි ඔන්න හොඳ පසුබිමක් තියෙන්නේ වැටහීමක් එන්න. ඉතින් ඒ ඒ පසුබිම පවත්ව ගන්න හුඟක් මේක ප්‍රශ්න කරන්න ගියොත්, සැක කරන්න ගියොත් විතර්ක තවත් වැඩි වෙන එකයි වෙන්නේ. ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූලික කමඨහන මූලයේ ආනාපාන සතියයි. එය නොදැනී ගිය පසුව උපදේශ අනුව වේදනා ආදී පිටිමැදව සතිවත් සතිමත් වූයෙමි. දැනට මා එනේන අරමුණු කෙරෙහි සිටිය සිත පිහිටුවාගෙන සිටිමි. සමාධිමත් සිතින් එසේ දකිමි. පසුව ගැඹුරු සමාධියකින් පසුව අරුණෝදය නැගින විටමෙන් ක්‍රමයෙන් සමාධියෙන් නැගී සිටී. මට ඇති ගැටලුව නම් නිරන්තරයෙන් සිදුවන්නේ මෙසේ සිටීම සිටීමයි. ඉන් ඉදිරියට යාමට උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගේද කියලා ප්‍රශ්නේ? කාගේද නැහැ නේද? මේ මම දැන් පොදුවේ කියන්නම් හැබැයි මේ මේ වැඩේ වැඩුණොත් මට මොකද කියන්න එපා. <laughs> ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි දැන් සමාධි කියන එක ඉතින් විවිධ පැති වලින් එන්න පුළුවන්. එහෙනම් ගිය පාර පොඩ්ඩක් දැනගන්න වෙනවා නිශ්චිත වශයෙන්. කොයි හරහා ගිහිල්ලාද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපිට හොඳට මේ මේකේ ආනාපාන සතිය හරි මොන හරි එහෙම කියලා තියෙනවා. ආනාපාන සතිය දැනී ගිය පසු තමයි වේදනාව වේදනාව පැත්තට ගිහිලා තියෙනවා. සතිමත් වෙනවා. ආනාපාන සතියෙන්ම වේදනාව ගැන සතිමත් වෙන්නත් පුළුවන්. මොකද මේ කියන්නේ ආනාපාන සතියේම ඔස්සේ ගිහිල්ලා වේදනානුපස්සනාව වඩා ගන්න බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඒකේ වරදක් නැහැ. ඒ වගේම කායानुපස්සනාවට දාලා ආනාපාන සතිය ඔස්සේ ගිහිල්ලා ඒකට ධාතු මනසිකාරයට දාන්නත් පුළුවන්. ඉතින් කොයි පැත්තෙන් ගියාද කියලා හරියටම ඉතින් තේරෙන්නේ නැහැ මේ අහන දේ අනුව. කෙසේ නමුත් හොඳට Tamanට මේ දැන් මේක දිහා බලනකොට වේදනාවන් දිහා බලනකොට Tamanට පුළුවන් නම් ඒකේ අපිටම ටිකක් දුක් වේදනාවක් එහෙම ආවත් මේ ගැන ලොකු කම්පා වීමක් නැතුව මේක මේ බැලීම හරහා අයින් වෙయ్య කියන බලාපොරොත්තුවක් නැතුව මේකත් තවත් වේදනාවක් පමණයි. වේදනාව දැන් මම මේ නිරීක්ෂණය කරන අවස්ථාව. මේකෙන් මම මේ ඉගෙන ගන්නයි හදන්නේ. අන්න ඒ වගේ මානසිකත්වයකින් වේදනාව පිළිබඳව අපිට බලන්න පුළුවන් නම් ඒ කියන්නේ හොඳයි. ඒ කියන්නේ එක අතකින් සෑහෙන උපේක්ෂාවක් දිනු වෙලා තියෙනවා. එන යම්කිසි දුක් වේදනාවක් දිහා වුණත් උපේක්ෂා සහගතව බලන්න. ඒ බලන්නේත් මේක ඉක්මනට දුර වේවා කියලා හැඟීමකින් නෙමෙයි. මේකේ මොකද්ද මේ වේදනාව කියලා Taman තේරුම් ගන්න. එතකොට අර ඒ මානසිකත්වයේදී හොඳට අපිට මේ වේදනාවේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් අපිට ටික ටික වැටහෙන්න ගන්නවා. ඉතින් මේක ඉතින් හැබැයි සෑහෙන කාලයක් කරන්නත් වෙනවා. මොකද බුදුහාමුදුරු කියන්නේ කායයි කායානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේ. ඒ වගේමයි ඉතින් වේදනාසු වේදනාසු වේදනානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේ. ඉතින් මේක විහෙරතෝ මේකේ සෑහෙන කාලයක් ඉතින් ඉතින් මාසයක් දෙකක් නෙවෙයි සමහරට අවුරුදු කීපයක් වෙන්නත් පුළුවන්. මේකේ සෑහෙන කාලයක් හොඳින් මේක නිරීක්ෂණය කිරීම හරහාමයි මේ අරමුණු කෙරෙන් හිත විරංජනේ වෙන්නේ. හිත දැන් අපිට මුලදී අපි අරමුණු හොඳට බලනවා. අරමුණු නිරීක්ෂණය කරනවා. කායානුපස්සනාවෙන් වෙන්න පුළුවන්, වේදනානුපස්සනාවෙන් වෙන්න පුළුවන්. අරමුණු හොඳට නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරන්න කරන්න කරන්න අන්න ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක වැටහෙන්න ගන්නවා. ඉතින් ඒක මේ අපි මේ ආරෝපණය කරනව නෙමෙයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ආරෝපණය කරනව නෙමෙයි මේ අස්පනා අපි Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා මේ වැය යථා ස්වභාවය. තේරෙන්න තේරෙන්න තේරෙන්න හිතේම 아무තු පෙරලියක් වෙනවා. අර මෙතෙක් කාලයක් මම මගේ කියලා හිතාගෙන තියෙච්ච මේ වේදනා ටික නැත්තම් කායික ක්‍රියාවලීන් රැස ඔන්න දැන් අපි වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න ටික ටික හුරු වෙනවා. ඒක දැන් මේ හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙන දෙයක්. මේක මේ මට පාලනය කරන්න බෑ. මේක මම බලාපොරොත්තු වෙන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. මම දැන් මේ බල බල ඉඳද්දී ඔන්න ඊටත් වඩා හාත්පසින් වෙනත් දෙයක් සිද්ධ වුණා කියලා අර අස්පනා පිටම මේවැය හැසිරීම් වල රටා මේ හැසිරෙන ආකාරය Tamanට අන්න ටික ටික ටික ටික වැටහෙන්න ගන්නවා. ඒ වැටහෙන්න ගනිද්දි තමයි ඊට පස්සේ ටික ටික ටික හිත මේ අරමුණු වලින් විරංජනේ වීමක් අරමුණු වල විස්තර නොගන්නා ස්වභාවයක් ස්වාභාවිකව සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒකට පැහැෙන කාලයක් යනවා. ඉතින් අපි මේක ඉක්මන් කරන්න කියලා ඊළඟ පන්තිර මං ඉක්මනට පාස් වෙන්න ඕනේ කියලා යන්න ගියොත් එතනත් වැරදි. මොකද මේක මේ ස්වාභාවිකව හොඳට සතිය දිනු වෙවි සමාධියක් හැදි හැදි ප්‍රඥාව හොඳට වැඩි වැඩි යන ගමනක යනවා නම් තමයි වටින්නේ. මොකද අපි ඉස්සරහා කොටසකට ඉක්මනට ගියාට අපි තුල ඒ අවශ්‍ය වෙන ගුණධර්ම දියුණුලා නැත්තම් මේ අපිටම හිතේ එකඟ බවක් පවත්වන්න අරමුණු වලින් මෑත් වෙලා ඉන්න පුළුවන් ශක්තියක් හිතේ දියුණුලා නැත්තම් අපි ඒ තැනකට ගියත් ඒතර රැඳෙන්න බෑ. මොකද අපේ හිත එතෙන්ට හරියන මට්ටමකට මෝරලා නැහැ. නිසා මේ මේකේ ගැන කියන්නේ කලබල වෙන්නේ නැතුව ටිකක් ටිකක් කාලයක් ගන්න. ඒකනේ වරදක් නැහැ. ඒක අනිවාර්යෙන් මේකට කාලයක් යනවා. ඉතින් අපි මේ වෙන දේවල් සම්බන්ධයෙන් ඉතින් කොයිතරම්නම් ඉතින් අපි කාලයක් ගන්න නැද්ද නේද? මේ කියන්නේ දැන් අපි හිතමු සාමාන්‍ය දරුවෙක් ඉස්කෝලේට ගිහිල්ලා ඉගෙනගෙන ඉතින් රස්සාවක් කරන මට්ටමට එනකම් අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙනවා. මහන්සි වෙනවා මහන්සි වෙනවා විභාග පාස් කරලා සෑහෙන වෙහෙසක් දැරලා තමයි යා යම්කිසි අපිටම පිළිගත් තැනකට එනවා නම් ඒ ඒ කිසිම දෙයක් මේ ෂණික වෙච්ච දේවල් නෙමෙයි. දවසෙන් දෙකෙන් වෙච්ච දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ ඒක යෙදිලා යෙදිලා අභ්‍යාසවල යෙදිලා යෙදිලා ආපු ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් භාවනාවෙත් ඕකමයි තියෙන්නේ. ලොකු රහසක් නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ මේක හොඳ හොඳින් යෙදීම තියෙන්නේ. ක්‍රමයේ දැනගෙන සෑහෙන කාලයක් ඒ ක්‍රමයේ අපි හැසිරෙන්න ඕනේ. ඒ හැසිරීම හරහා තමයි අන්න හිතට ටික ටික ටික ටික ඒ වමනා කරන සතිය වෙන්න පුළුවන්, සමාධියක් වෙන්න පුළුවන්, ප්‍රඥාවක් වෙන්න පුළුවන්. විතර ගුණධර්ම වශයෙන්, ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන්, බොජ්ජංග ධර්ම වශයෙන් ටික ටික දැන් ඔන්න හිතට එන්න ගන්නවා. ඒ ඒ ධර්මතාවයන් වැඩෙන්න ඕනේ. ඉතින් අපිට ඕක වෙන කිසිම කෙටි ක්‍රම වලින් වඩවා ගන්න හැකියාවක් නැහැ. අපි මේක යෙදිලා අභ්‍යාස කිරීම හරහා මේකේ හොඳට භාවනාවේ යෙදිලම මේ ටික වඩා ගන්න ඕනේ. කලබල වෙන්න එපා. මම මම තාම මේ අවුරුද්දක් තිස්සේ මේකම කරනවානේ මාස ගාණක් තිස්සේ මේකමයි කරන්නේ තාම අතෙන්ට යන්න බැරුණානේ කියලා. එතන තියෙන්නේ අර ප්‍රතිඵල අපේක්ෂා කිරීම. එහෙම එහෙම අර ටිකක් අසහනශීලීව නික අසහනකාරීව මේක යෙදෙන තා අවශ්‍ය තැනට යන්නේත් නැහැ. මොකද අපේ හිතේ නැහැනේ තෘප්තිමත් භාවය. හිතේ තියෙන්නේ හරිම නිෂ්කලංක තෘප්තිමත් අර නිකන් වතක් කරනවා වගේ මේ බුද්ධ වතක් කරනවා වගේ දැන් මේ බුදුහාඳුරන්ගේ වත කරන්නේ මම. දැන් මේ උදේ පටන් ගත්තා. ඔන්න දැන් මේක මේ මට පැවරලා තියෙන්නේ. අනිත් අය මට කන්න බොන්න ටික දීලා තියෙනවා. මට මේක තමයි කරන්න තියෙන්නේ. කියලා අර තමන් ලොකු බරක් ගන්න දෝ බොහොම සැහැල්ලු මනසකින් මේක අදත් කරනවා හෙටත් කරනවා නිද්දත් කරනවා ඔක දිගට කරගෙන යනවා නම් අන්න දන්නේම නැතුව ටික ටික ටික අන්න ගුණ ධර්මතාවයෙන් වැඩෙනවා ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් යන්න කාලයක් ගත වෙනවා ඒ කාලය ගත්තට කිසිම වරදක් නැහැ ඉතින් අවුරුදු කීපයක් මේකට ගත වෙනවා ඉතින් ඒක තේරුම් අරගෙන යන තරමට මේ හරි හොඳයි හරි සෞඛ්‍ය සම්පන්නයි නැත්තම් අපි ඕන්ට වඩා ගාක් වීරය යොදන්න ගිහිල්ලා දස්මිටි කාගෙන මේ කරන්න ගියොත් අනවශ්‍ය විදිහට සංකීර්ණතාව මතුවෙන්න පුළුවන්. ඒ නිසා කලබල නොවී මේකට කාලයක් අරගෙන කරන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන සක්මන් මළුව කෙළවරට ගොස් සිට ගතිමි විනාඩි කිහිපයක් එසේ සිටිමින් මම හිටගෙන ඉන්නා බව මෙනෙහි කළෙමි ඉන්පසු කීප විටක් මළුවේ එහාටත් මෙහාටත් ඇවිත් දෙමි මුලින් වම දකුණ ලෙස මෙනෙහි කිරීම ආරම්භ කළෙමි එවිට වම් පාදයේ පොළවට ස්පර්ශ වන විට වම ලෙසත් දකුණු දකුණ පොළවට ස්පර්ශ වන විට දකුණ ලෙසත් හඳුනා ගතිමි. ඒ අතර පොළවේ ඇති සීතල, තෙත ගතියත් වැලිවල සියුම් බවත් පතුල පුරාම දැනුනි. ඊයේ ලනුපැදුරේ සක්මන් කරද්දී පතුල් වලට දැනුණ රළු හද ගති වැලි පොළවේ නොමැති බවද දැනුනි. ටිකින් ටික සක්මනේහි වේගය අඩු වෙද්දී ශරීරය පැද්දෙන බවත් විසි වෙන බවක් දැනේ. දෑසුද කෙමෙන් පියවෙන්නට යයි. එවිට නැවතත් සක්මනේ වේගය වැඩි කිරීම සුදුසුද? එසේ නොමැතිනම් එය පරාංකය වෙත එළඹීමට කාලය දැයි තෝරාගත නොහැකිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ එය පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔව් එතනදී ඇත්තටම අපි කරන්න තියෙන්නේ හිමීට පරයන්කට යන්න තමයි. ඒ කියන්නේ අපි සක්මන මුලදී මේ පටන් ගන්නකොට ලොකු එකඟ බවක් නැහැ. සමාහිත බවක් නැහැ. හැබැයි සක්මන ටික ටික හරියාගෙන එනකොට, වැඩිගෙන එනකොට අන්න හොඳට හිත එකඟ වෙලා සෑහෙන හිතේ තැම්පත් බවක් එන්න ගන්නවා. ඒ එන්න ගන්නකොට අන්න සමහරලාට හොඳට හිත තැම්පත් වෙලා හොඳට දැන් වැඩිලා එනකොට අන්න සමහරලාට අඳුරු වේගෙන එනවා බවක් තේරෙනවා. S2 පියම් පිය වෙන්න බලනවා. හැබැයි මේ නිදිමත නෙමෙයි. Taman තේරුම් ගන්න දැන් මේ නිදිමත නම් ඒක කඩා ගන්න වෙනවා. නමුත් මේ නිදිමත මේ කරන කෙනාට ඒක ඇත්තටම හොඳට තේරෙනවා. මේ නිදිමතට නම් නෙමෙයි කියලා. හිතට දැන් ඕමනයි නිකන් තව ටිකක් ගැඹුරට යන්න හොඳට නිකන් පතුලකට බහින්න වගේ නිකන් ඕමනා ගතියක් තේරෙනවා ඇස් දෙකත් නිකන් පිය වෙනවා ටිකක් අඳුරු වෙන ගතියක් තියෙනවා ඒ වෙලාවට සක්මන සුදුසු නැහැ ඒ වෙලාවට සක්මණෙන් අපි අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ අයින් වෙන්න ඕනේ කියන්නේ එක්කෝ අපිට පුළුවන් සක්මණ හිමීට නතර කළා හිටගෙනම මේ සමාධියට ඉඩ දෙන්නත් පුළුවන්. ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් පොඩ්ඩක් ඉතින් පොඩි يعني වැඩි මේක හලහප්ප ගන්න නැතුව පුළුවන් මේ ඉඳගෙන කරන භාවනා භාවනා කරන තැනට ගිහිල්ලා පරයන්ක භාවනා කරන තැනට ගිහිල්ලා හිමීට අර හදාගත්ත එකම බව පුළුවන් තරම් කඩා ගන්න නැතුව ගිහිල්ලා හිමීට දැන් පරයන්ක භාවනාව පටන් ගන්න. එතෙන්දී යන්න ලස්සන්ට අපි පොඩි හැලහැප්පීමක් මේ එන අතර වාරේ වුණත් හැබැයි යන්න ඒ අවශ්‍ය ඒ තැනකට එහෙම නැත්නම් මේ හදාගෙන අප එකම බවට යන්න පුළුවන්. ඒ නිසා අර විදිහට නිකන් අඳුර වේගෙන වගේ එනවනම් S2 පියවිගෙන වගේ එනවනම් සක්මන නතර කළා පරයන්කට යන්න අවස්ථාවයි කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. හරි. ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටස පරයන්කේ. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යයි මෙනෙහි කරමින් පරයන්කේ ආරම්භමි. ටික වේලාවකින් ඒසේ මෙනෙහි කරමින් ඉන්නා විට එකවරම ගැස්සීයයි. ඇතැම් විට නැවත කයටම සිත යොමු වේ. ඇතැම් විටක සිතුවිලි ඔස්සේ සිත දිවයයි. නොඑක් සිතුවිලි එන යන අතරේ වරින් වර සිත කයටද පැමිණේ. වැඩි හරියක් සිත පිට යන බව සිතුවිලි ඔස්සේ දිව යන බවද වැටහේ. එහෙත් කනගාටුවක් නැත. ඒ අතරතුර ශරීරයේ වේදනාවන්ද ඉස්මතු වෙයි. වේදනාව ගැන නොසලකා මම දැන් මෙතන ලෙස දිගින් දිගට සිහිපත් කරන්නට උත්සාහ කරමි. ඇතැම් විට කය ඉදිරියට බර වෙන බවක් පැටහෙයි. සතිමත්ව ශරීරය නැවත ඍජු කර ගනිමි. මෙලෙස සිතුවිලි වේදනා දැනීම් ආදී හොමාරු වෙමින් පැයක කාලයක් පරියන්කේ ඉඳිවි. ඉදිරියට කළ යුතු දේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු සැමට මේ ජීවිතයේදීම ධර්මාවබෝධය වේවා. ලොකු වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ටිකක් තව ඕක වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. මොකද මේ Tamanට හොඳට ක්‍රමේ දැන් වැටහිලා තියෙනවා. තමන්ට තේරෙනවා දැන් සැහැණ වෙලාවක් හිත පිට යන බවක් තේරෙනවා. හැබැයි යම්මම අවස්ථාවක හොඳට අරමුණේ එකඟ වෙන බවක් තමන්ටම තේරලා තියෙනවා. ඉතින් අර එකඟ වෙන ප්‍රතිශතය වැඩි කරන්නයි තියෙන්නේ. ඉතින් තමන් බලන්න කොයි වෙලාවෙද හොඳට එකඟ වෙන්නේ. කොයි වෙලාවෙද දැන් හිත පිට යන්නේ. පිට හිත පිට ගියාට අර දැන් මේක කියලා තියෙනවා වගේ පසුතැවීමක් නැත්තම් අපිට අර වෙච්ච හානිය අවම කරගන්න පුළුවන්. ඉතින් ඕක ටික ටික අපේ මූල කර්මස්ථානයේ ටික ටික හිත ඉන්න ඉන්න ඒක ඉඳීම හරහාමයි හිතට තේරෙන්නේ. මේක දැන් අපිට දැන් තර්කානුකූලව තේරෙනවා මේ මෙතන තමයි ඉන්න ඕනේ කියලා. නමුත් හිත තාම ඒක පිළිගන්න කැමති නැහැ. හිතට තාම මේකේ රසයක් තේරෙන්නේ නැහැ. ඉතින් ආර පරණ පුරුද්දට පරණ අරමුණෝස්සේ දුවගෙන යනවා. හැබැයි දැන් අපි ටික ටික මේක ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා නැවත නැවත මේකේ හුරු කරන්න හුරු කරන්න අන්න මේකේ තියෙන රසය, මේකේ තියෙන ශාන්ත බව අන්න යාට වැටහෙන්න ගන්නකොට අන්න අර පිට ඉන්න කාල පරාසය අඩු වෙනවා. අරමුණේ ඉන්න කාල ප්‍රාසය වැඩි වෙනවා. ඉතින් මේක කරලා ළමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේක තව බහුලීකృత කරන්න මුකුත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟ ප්‍රශ්නය අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව ලියමි. නිසල්ලමනේ භාවනා වැඩමුළු වලට සම්බන්ධ වන දෙවන අවස්ථාවයි. පළවෙනි අවස්ථාවේදීම පළයන්ගේ තුලදී සතිය පිහිටුවීම පිළිබඳව අධ්‍යක්ෂ සමූහයක් එකතු කරගන්න අවස්ථාව උදා වුණා. කර්මස්ථාන පිරිසිදු කරගන්න ලැබීම භාවනා යෝගීෙකුට භාග්‍යයක් ලෙසයි මට සිතෙන්නේ. සක්මන් භාවනාව සතිය පිටුවා ගැනීම පිළිබඳවයි මගේ අත්දැකීම මෙසේ සටහන් කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත ඊයේ සවස් කාලයේදී අද දැසන කාලයේදී මම වැලි මළුවේ දන් පැදුරෙත් සක්මන් කළෙමි. දන් පැදුරෙහි සක්මනේ යෙදෙන විට යටිපතුලෙහි විලුඹ සහ ඇඟිලි ඒ සමගම තිබෙන මස් පිඬු තද ගතියෙන් පවතී. දෙපා වෙන් කරන අවස්ථාවේදී සිහිය පිහිටුවාගෙන සක්මනේ යෙදුනත් දෙපා මාරු වෙන අවස්ථාවේදී එකම ආකාරයට පා පිහිටීම සිදු නොවේ. යම් අවස්ථාවල දකුණු පායේ විලුඹ ප්‍රදේශය තදින් ස්පර්ශ වේ. වම් පායේ ඇඟිලි සමග ඉදිරි කොටස ස්පර්ශ වේ. කිසිම විටක දෙපায়ে සමබරතාවයක් නොදැනේ. වැලිමලුවේහි සක්මනේ යෙදෙන විට යම් අවස්ථාවල මුළු යටිපතුලම ස්පර්ශ වේ. ලනු පෙදුරෙහි දැඩි බවට වඩා දෙපයට සියුම් බවක් දැනේ. වැඩිපුරම ස්පර්ශය රැඳෙන්නේ විලුඹ ප්‍රදේශයේය. ඍජුව ගමන් කිරීම තුලින් මනාකොට සත්‍ය පිළිටුවා ගැනීමට හැකි බව මට තේරුණි. බාහිරින් ඇසෙන විවිධ හඬ හෝ අභ්‍යන්තරයෙන් හටගන්නා වේදනාවන් පිළිබඳව මෙනෙහි නොකෙලෙමි. එය පහසුවෙන් සතුයේ පිහිටුවා ගැනීමට උපකාර වුණි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ගැන පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලමි. ඔබ වහන්සේට මේ අවවේදීම උතුම් සතරාදි සත්‍ය ධර්මය අවබෝධ වේවා යයි ප්‍රාර්ථනා කරමි. ඇත්තටම මේ ක්‍රමේ වැටහිලා තේනවා. ඒකයි හොඳට ඔය විස්තර දැන් බලාගෙන යන්නේ. ඕක තව කරගෙන යන්න. මුකුත් වෙනසක් කරන්න යන්න එපා. දැන් මේ ලස්සනට දැන් මේ හිත බැහැගෙන තමන් මේ විස්තර බලන්න යන අවස්ථාවයි. ඉතින් මේකෙන් මොකොත් වෙනසක් කරන්න යන්නේ නැතුව මේ විදිහටම කරගෙන යන්නයි තියෙන්නේ. මේකේ බලන්න දැන් තමන්ටම තේරෙවි දැන් අපි මුලදී තමයි පොඩ්ඩක් මේක වෙහෙසක් තියෙන්නේ. මුලදී අර ක්‍රමයේ අල්ල ගන්නකම් හිත ටිකක් මෙල්ල කරගන්නකම් පොඩි වෙහෙසක් තියෙනවා. හැබැයි ටික ටික මේ ක්‍රමයේ වැටහෙනකොට අන්න මේ වෙහෙස එන්න එන්න අඩු වෙනවා. හොඳට සක්මනේ සැහැල්ලුවෙන් යෙදෙන්න පුළුවන් හැකියාව වෙනවා. ඊළඟට අර කලින් නොදුටුව විස්තර තේරෙන්න ගන්නවා. ඒකයි දැන් මේ මෙච්චර විස්තර ගොඩක් කල්පනා කරලා බලන්න තමන් මුලින් භාවනා කරන්න පටන් ගත්ත වෙලාවේදී තේරුන්නේ කලින් පුළුවන් තරම් ඔන්න වම දකුණ කියලා තමයි යන්තම් මේක පටන් ගත්තේ. හැබැයි ඔන්න හිත හොඳට එකඟ වෙගෙන මේ වැඩේ හොඳට බැහැ ගන්නකොට අන්න කලින් නොදකපු පොඩි පොඩි ලක්ෂණ දැන් වම් කකුලට ඉස්සෙල්ලා යනවද දකුණ සමාන්තරව යනවද හරියට පොළවේ හිටිනවද කොයි ඇඟිලිද ස්පර්ශ වෙන්නේ මේ වගේ අර කලින් නොදකපු ලොකු විස්තර රාශියක් Tamanට තේරෙන ගන්නවා. ඒ තේරෙන ගන්නවා කියන්නේම සතිය හොඳට දැන් දලු ලියලි මේ අතුපියලි විහිදලා එන අවස්ථාවේ තියෙන්නේ. Taman තේරුම් ගන්න දැන් මේ සතිය හොඳට වැඩෙන අවස්ථාව හොඳට සියුම් වෙන අවස්ථාව. ඒ හින්දා මේකට සාදර වෙලා මේකට කැමති වෙලා තව හොඳට කරගෙන යන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්න කමඨාන් වාර්තාව ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි සක්මන් භාවනාව මම ලනුපැදුරේ කෙළවරට ගොස් සිටගෙන මම මෙතන සිටගෙන ඉන්නවා යයි සිතමින් හිසේ සිට දෙපතුල දක්වා හිටගෙන ගියා ඉන්පසුව කීප විටක්ම සාමාන්‍ය ගමනින් එහාට මෙහාට ඇවිත්තා නැවත කෙළවර හිටගෙන හිට හිටගෙන ඉන්නා බව මෙනෙහි කර වම දකුණ යනුවෙන් වෙනින් කරමින් සක්මන් කළා දකුණු කකුල ඔසවන විට පළමුව විරුඹ එසවෙන බවත්, ඇඟිලි පොළවට තදවන බවත්, දන හිස නැමෙන බවත්, කෙන්ඩාවල මස් පිඩු ඇදෙන බවත් දැනුණා. ඒ සමගම වම් පායට ශරීරයේ බර දැනෙන බවත් වැටහුණා. පය ඔසවන විට සැහැල්ලු බවත්, ගෙන යන විට පාවෙන්නාක් මෙන් දැනෙන බවත්, තබන විට බර බවත් දැනුණා. දකුණු පායේ තිබුණ සිට වම් පායට යන බවකුත් දැනුණා. පනින බවක් දැනුණා. දකුණු පාය පොළවට තබන විට වම් පායේ විලුඹ එසවෙන බවක් දැනුණා. ලනු පැදුරේ ගොරෝසු බව හා සීතල බවද දැනුනි. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට পায় ඔසවනවා තබනවා යනුවෙන් සිතට ආවා. සක්මන කෙළවරට ගොස් නවතින වායයි මෙනෙහි කර නවතිනවා. හැරෙනවා යයි මෙනෙහි කර හැරෙනවා. නැවත සිටිනවා යයි මෙනෙහි කර සල්ප වේලාවක් සිට සක්මන් කරන්න හිතෙනවා යයි මෙනෙහි කර සක්මන කරනවා. මෙසේ ටික වේලාවක් සක්මන් කරන විට નિરાයාසයෙන්ම পায় ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි මෙනෙහි වෙයි. මේ වන විට සක්මන નિરાයාසයෙන්ම සිදුවේ. කරන්නේ කරවන්නේ නැති හුදෙක් ක්‍රියාදාමයක් පමණක් යයි වැටහෙයි. වෙනත් කෙනෙකු දෙස බලා සිටින්නාක් මෙන් සිතින් සක්මන් කරන ඉරියව්ව දෙස බලා සිටිනවා. මෙසේ සක්මන් කරන විට විසිවෙන්නාක් මෙන් දැනෙනවා. එවිට පරියන්කයට යනවා. මා මෙහි පැමිණි දෙවැනි වතාවයි මේ. හොඳයි කිසිම වරදක් නැහැ හොඳටම ඉරලා තිනවා බලන්න තව සහැල්ලු කරගන්න දැන් හිත අර දැන් අන්තිමට එන්නේ හොඳට නිකන් අනිත් කෙනෙක් දිහා බලනවා වගේනේ අනිත් කෙනෙක් දිහා බලනවා වගේ තමන්ගෙම මේ කය කරන සක්මන දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේදී මෙනෙහි කිරීම පුළුවන් නම් නතර කරලා බලන්න. දැන් මෙනෙහි කිරීම උමනා වෙන එකක් නෑ. හොඳට අපි භාවනාවට බැහැ ගන්නකොට හිත තව ටිකක් සැහැල්ලු කරලා දෙන්න ඕනේ මේ වැඩේට තව ඒ තියෙන ශක්තියත් මෙනෙහි කරයි මෙනෙහි කිරීම සඳහා වැය වෙන ශක්තියත් අපි එකතු කරලා ඉතිරි කරලා මේ වැඩේටම දෙනවා. එන්න බලන්න මෙනෙහි කිරීමකින් තොරවත් හොඳට මේ වැඩේ කරගන්න පුළුවන් නම් මෙනෙහි කිරීමත් නතර කරන්න. හැබැයි මෙනෙහි කිරීමනේ මෙනෙහි කිරීම නතර කරාට පස්සේ ආයෙ හිත පිට ගිහිල්ලා ටිකක් අවුල් වෙන්න ගන්නවා නම් ආයෙ පොඩ්ඩක් මෙනෙහි කරන්න. ආයෙ පොඩ්ඩක් නතර කරලා බලන්න. ආයෙ කරගෙන යනවා ඊට පස්සේ ආයෙ හිත පිට යනවා නම් අවුල් වෙනවා නම් ආයෙ පොඩ්ඩක් මෙනෙහි කරනවා. ඔය විදිහට අර දැන් මේ මෙනෙහි කිරීම කියන එකත් අයින් කළා කොහොමද මේක හොඳට මේ නිරීක්ෂණයක් කරගන්නේ හිතට අනවශ්‍ය විදිහට වෙහසක් දෙන්නේ නැතුව මෙනෙහි කිරීම කියන එකත් සෑහෙන වීරය වඩවන වැඩක්. වීරයේ කොටසක්. දැන් අපි වීරය ටිකක් සමබර කරන්න ඕනේ මේ එකඟ බව තව වඩා ගන්නවා. තව මේ කටයුත්තට මේ අනුග්‍රහ කරන්න. ඒ නිසා බලන්න දැන් දැන් මේ පේන විදිහට නම් දැන් ක්‍රමයේ හොඳට අහු වෙලා තිනවා වැඩෙත් හොඳට දැන් කෙරීගෙන යනවා. ඒ වෙලාවේදී හොඳට ටිකක් අපිටම දැන් පැයකට වගේ පස්සේ නම් අපි විනාඩි 45කට වගේ පස්සේ නම් මේ தත්යකට හොඳට එන්නේ. අන්න ඒ හරියද කමන්නේ පොඩ්ඩක් මෙනෙහි කිරීම නතර කළා නැත්නම් මෙනෙහි කිරීම කෙටි කළා බලන්න මේ කටයුත්ත තවත් හොඳට සාවධානව නිෂ්කලංකව බොහොම සරල මනසකින් බලන්න පුළුවන් ද යන්න. එතකොට තමන්ට තේරුණා නම් ආමර දැන් මෙනෙහි කිරීමක් ඕනෙත් නැහැ. හොඳට හිත නිෂ්කලංකව මේ දේ දැක ගන්නවා කියලා තේරුණා නම් ඒ තරමට මේ භාවනාව මේ සාර්ථකයි. ඒ නිසා ඒ කටයුත්තත් උත්සාහ කළ බලන්නයි තියෙන්නේ. හොඳයි. ඒ වාර්තාවෙම පරයන්ක භාවනාව පිළිබඳව සක්මණෙන් පරයන්කේ ළඟට ගොස් සිටගෙන ඉන්නා බව මෙනෙහි කර සෙමින් වාඩි වෙනවා යයි සිතමින් වාඩි වෙනවා. තුනුරුවන්ට ජීවිතය පූජා කර මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යයි මෙනෙහි කර කයට සිත ගන්නවා. එවිටම මම පිම්බීම හැකිදීම මතුවෙනවා. එය මෙනෙහි කරමින් සිටින විට පිම්බීම දිග බවත් හැකිදීම කෙටි බවත් වැටහේ. ඒ දෙක අතර සුළු විරාමයක්ද ඇති බව දැනේ. හැකිලීම අවසන් වී පිම්බීම පටන් ගන්නා විටද සුළු හිඩසක් ඇති බවක්ද පෙනේ. පිම්බීම තුල කුඩා පිම්බීම් රාශියක්ද හැකිලීම තුල කුඩා හැකිලීම් රාශියක්ද ඇති බව වැටහෙයි. මෙසේ පිම්බීම හැකිලීම මෙනෙහි කරමින් බලා සිටින විට ඉබේම මෙනෙහි කිරීම නවතී. පිම්බීම හැකිලීම සියුම් වී දැනෙන නොදැනෙන තරමටම සියුම් වේ. පසුබිමේ පසුබිමේ යන්නටම පිම්බීම හැකිලිම තිබෙන බව දැනේ. පසුබිමේ යන්තමට පිම්බීම හැකිලිම තිබෙන බව දැනේ. ඉන්පසු තිරයක රූපරාමු දිවයන්ාක් මෙන් සිතුවිලි රාශියක් ඇති වී නැති වී යන්නේය. ඒවා මතකේ නොරැඳේ. පැහැදිලිද නැත. ටික වේලාවකින් ඒවා නතර වෙයි. ඉන්පසු පාළු හුදකලා තැනකට වී අරමුණක් නැතුව ඔහේ බලාගෙන ඉන්නවා සේ දැනේ. ටික වේලාවකින් දිග හුස්මක් පැමිණ ඒ తත්වය වෙනස් වෙයි. නැමත පින්වීම හැකිලිම දැනෙන්නට පටන් ගනී. මෙසේ ටික වේලාවක් සිටින විට නැවත පිම්බීම හැකිලිම සියුම් වී ලාවට ඈතින් දැනෙන්නට වෙයි. නැවතත් අර හුදකලා තැනටපත් වෙයි. විටක අහසේ සිටිනසේද කූඩුවක සිටිනසේද වැටහෙයි. අපිට නිවන් මඟ පහදා දෙන කරු ස්වාමින් වහන්සේට නිරෝගී භව දීර්ඝායු මේ අත්පරිදීම උතුම් නිවන් සුව අත්පත් වේවා. හඳු වැඩු දෙමව්පියන්ට හා ගුරුතුමන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. තෙරුවන් සරණයි. ඔව් මේකෙත් ඉතින් ලොකු මේ අලුතෙන් යමක් කියන දෙයක් නෑ වැඩේ හොඳට කෙරලා තියෙනවා අර තමන් තේරෙන්නේ හොඳට දැන් සූක්ෂම වෙන මට්ටම ඒ ඒ ඒ සූක්ෂම වෙන මට්ටමට ළඟා වෙන්න තියෙන ළඟා වෙන ළඟා වෙන්න ගත වෙන කාලේ ටික ටික අඩු වෙවි. ඒ කියන්නේ මුලදී අපිට මේ කියන්නේ හොඳට සූක්ෂම වෙලා හිත හොඳට නිස්කලංක වෙලා පිම්මීම හැකිලිම හොඳට නිරීක්ෂණය කරන්න යම්සි කාලයක් ගත වෙනවා. මොකද හිතේ විතරක බහුලයි. ඒවා සමනය කරලා හදාගන්න ටිකක් කල් ගත වෙනවා. හැබැයි ටික ටික ටික Tamanට ක්‍රමේ වැටහෙනකොට හිතේ එකඟ බව දියුණු වෙනකොට සතිය වැඩෙනකොට අන්න Tamanට වැඩි වෙලාවක් ගත වෙන්නේ නැතුව මෙතෙන්ටපත් වෙන්න පුළුවන්. හැබැයි මේපත් වෙලා දිගටම ඒ කියන්නේ අරමුණකින්ම තොරව ඉන්නවාද කියන එක පොඩ්ඩක් කතා කරලා බලන්න වෙනවා. ඒ නිසා කොච්චර විතර කාලයක් මේ මට්ටම අත්දකින්නවද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? කාගේද ප්‍රශ්නේ? කවුරුත් පිළිවත් වෙන්නේ නැහැ. ආයෙත් කරගෙන බෑ. හරි, හොඳයි දැන් කියන්නේ. තෙරුවන් සරණයි. මේ தත්ත්වය දැන් හුඟක් අවුරුදු කීපයක් අත්දකින්නවද නැත්නම් දැන් දැන් දැන් අවුරුදු දෙකක් විතර වගේ මේ தත්ත්වයට එනවා. ඒ කියන්නේ දැන් දැන් හොඳට විශ්වාසවන්තව කියන්න පුළුවන්ද දැන් මම ඉඳගන්න හැම වාරයක් පාසම හොඳට මම ඉස්සෙල්ලා පිම්බීම හැකිලිවෙන් පටන් ගන්නවා. පටන් අරගෙන ඉවරලා ටික වෙලාවක් යනකොට මට මේ පිම්බීම හැකිලිම බොහොම සූක්ෂම වෙලා මොකෝත් නොදැනෙන තැනකට නිකන් කූඩුවක් ඇතුළට ගියා වගේ සිදුවීමක් වෙනවා මට හැම පරියන්කෙදීම කියලා නිශ්චිතව කියන්න පුළුවන්ද? හැම පරියන්කයකදීම වෙන්නේ නැහැ. වෙන්නේ නැද්ද? නැහැ. සමහරක් වෙලාවට එහෙම වෙනවා. සමහරක් වෙලාවට සිතුවිලි ගලාගෙන යන එක තමයි වැඩිපුර පවතින්නේ. හරි. ඒකට වෙන්න දෙන්න. ඒ කියන්නේ ආයේ මුකුත් මේ වළක්වන්න යන්නත් එපා. ඒ කියන්නේ දැන් මේ සිතුවිලි එන එක කරදරයක් කරගන්නත් එපා. දැන් දැන් ටික ටික අපි අර කෙරෙන භාවනාවට ඉඩ අරින්නයි තියෙන්නේ. දැන් අපි මුලින් හැහෙන අත දාලා මේක මෙහෙවනවා. පස්සේ හැබැයි ටික ටික ටික හැදීගෙන යනකොට මේකට වෙන්නේ ඉඩ හැරලා අපි අත අයින් කරගන්නවා. ඒ தත්ත්වේ එන්න තියෙන්නේ. ඉතින් අර ඒ විශ්වාසයනකම් කරන්න. දැන් හැම පරයන්කෙම දැන් මට අතෙන්ට යන්න පුළුවන් දැන් අපි තුන් නඩේ 45කින් නම් දැන් කොච්චර වෙලා යනවද අපි තුමු සාර්ථක අවස්ථාවකදී කොච්චර වෙලාවකින්ද යන්නේ එතෙන්ට සාමාන්‍යයෙන් පැය භාගයක් ඉතර යනකොට යනවා. හොඳයි. ඕක තව එතෙන් එතෙන්ට යන එක බලන්න හොඳට වෙන්න ඉඩ හරින්න. ඉස්සර ස්වාමීන් වහන්සේ අප සිතුවිලි එනකොට සිතුවිල්ලක් සිතුවිලි අයි කරා. ඔව්. ඊට පස්සේ මට දැන් අවුරුදු දෙකකට විතර ස්වාමීන් වහන්සේලාමගෙන් උපදෙස් ලැබුණා. ඔව්. අයින් කරන්න එපා සිතුවිල්ල මොකද්ද කියලා හඳුනාගෙන ඒක දිහා බලාගෙන ඉන්න කියලා. හරි. ඒත් ඊට පස්සේ තමයි මට දැන් මේ தත්ත්වය තේරෙන හුඟක් පහුගේ ගිය මාසේ ඉස්සර මාසේ වගේ ඒ ස්වාමීන් වහන්සේලා කියලා දවස් 10ක් භාවනා කරා. එතකොට ගොඩාක් ශ්‍රාත සිතුවිලි දේශ සිතුවිලි ගොඩාක් ආවා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒ හිතේ තැන්පත් වෙලා තිබිච්ච කුණු ගොඩක් තමයි ඔය ඇවිල්ලා ගියේ කියලා. ඔව්. එතකොට තමයි ඒ අවබෝධය ආවේ නැත්නම් මුංග කලින් ඉඳලා භාවනා කරනවා. නමුත් අපිට ඒ උපදෙස් ලැබිලා තිබුණේ ඒ විදිහට බලන්න කියලා. ඔව්. ඒ කියන්නේ දැන් අපි කයෙන් ඊට පස්සේ වේදනාව ටිකක් එහෙම බලලා ටික ටික දැන් අර වේදනාව උණු සමනය වෙලා කයේ තීච්ඡ පැත්තත් ටික ටික සමන වෙලා එහෙම ඉන්නකොට තමයි අර සිතුවිලි ටික අර මුලින්ම ප්‍රශ්නේදී අපි කතා කළේ. ඒක ගොඩාක් වේදනාවෙන්ද ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේ ළඟකදී වේදනාවක් කකුල් වලින් ආපු වේදනාවට ස්පුතනට ගිහිල්ලා නිකන් කන්දක් නාය යනවා වගේ වේදනාව ශරීරේ පුරා ගලාගෙන ගිහලා දෙපතුලෙන් පිට වුණා. පිට වුණාට පස්සේ ලොකු සහනයක් ආවා. ඊට පස්සේ මට පුදුම වීරියකුත් ආවා. ගොඩක් අසනීප තිබ්බත් මං හරි වීරියෙන් කරා. භාවනා කරනවා දැන්. ඒක හොඳයි. දැන් දැන් වේදනාව පැත්තට හිත වැඩි යොමු කරන්නේ නැතුව ඉඳගත්තට පස්සෙත් ටිකක් සිතුවිලි දිහාම බලන්න. දැන් අර බලෙන් එන්න නොදී ඉන්න දෙන්න එපා. එන්න නොදී ඉන්න දෙන්න නැතුව දැන් හොඳට නිස්කලංකව දැන් මොකද දැන් තියෙනවා ටිකක් හැදිච්ච ඒ කියන්නේ වැඩිච්ච සිතක් තියෙනවා දැන්. ඊළඟට හැදිච්ච සතියක් තියෙනවා. එහෙනම් බය වෙන්න දෙයක් නෑ දැන්. ඒ කියන්නේ මේ මේවා ආවට කෙලස් ආවට රාග වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්. Tamanට දැන් ඒගොල්ලන්ව দমনය කරගන්න ක්‍රම ටික අහුවෙලා තියෙනවා. ඒ නිසා හොඳට සතියෙන් අපේ දිහා බැලුවා නම් ඒගොල්ලෝ දිය වෙලා බොඳ වෙලා යනවා. ඒක දැන් තේරලා ඇතිනේ නේද? ඒ නිසා දැන් හිතට ටිකක් නිදහසක් දෙන්න. වාඩි වෙලා අර ඉස්සර නම් අපි මොකක් හරි මූලකමටහනක් ඇත්ත හිත දාලා හොඳට නිකන් හිත ටිකක් මෙහෙවනවනේ හිත නිකන් රූලේ තියෙනවනේ මෙතනම ඉන්න කියලා තියෙනවනේ එහෙම නැතු පොඩ්ඩි නිදහසක් දෙලා දැන් බලන්න කොහොමද දැන් එන්නේ මෙයා හිතරෙන්නේ කොහොමද ඔන්න ටිකක් සිතුවිලි ටිකක් එනවා. දැන් හැබැයි Tamanට තියෙන බොහොම සංසුන් මනසක් තියෙන. ඒ කියන්නේ අර ආතතික වෙච්ච ගතියක් නෙමෙයි. ආතතියක් කිසිම නැහැ. බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. එතකොට ඔන්න සිතුවිලි ටිකක් එනවා. ඒ දිහා බොහොම දැනුවත් වෙනවා. කලබල වෙන්නේ නැහැ. රාගයක් යාවේ කියලා කලබල වෙන්නෙත් නැහැ. දේශයක් ආවේ කියලා කලබල වෙන්නේ නැහැ. පැටලුණා කියලා කලබල වෙන්නේ නැහැ. මොනවා වුණත් කලබල වීමක් නැහැ. දැන් පොඩ්ඩක් කරන්න උපේක්ෂාවක් දිනු වෙලා තත් තමන්ට තේරෙනවා මේ කොයි දෙයාවක් යනවා. ඒක තේරෙන්නේ නැහැ. මේ කොයි දෙයාවක් මේගොල්ලෝ මේ අපි තමයි මේ ගලම තියන් ඉන්නේ. අපි තමයි මේ ගලම නතර කරන් ඉන්නේ. අපි අපි මේ ගලම පෝෂණය කරේ නැත්තම් ඒවා ඇවිල්ලා යනවා. ඇවිල්ලා යනවා. අන්න ඒක තමන්ට තේරෙනවා. ඒ නිසා දැන් ඒ ඒගොල්ලන්ට මේ දේ කරගන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒකයි මම කිව්වේ අපි දැන් අර මෙහෙවන ගතිය ටිකක් අඩු කරනවා අපි මෙහෙවලා හසුරවන ගතිය අඩු කළා දැන් වැඩේට සිද්ධ වෙන්න දෙනවා වැඩේ ස්වාභාවිකව සිද්ධ වෙන්න ඉඩ දෙනවා. අපි පොඩ අත අයින් කරලා සිතුවේ වලටත් එන්න දෙනවා. හැබැයි එන්න දෙද්දි දැනුවත්ව ඉන්නේ. හොඳ සතිමත්ව ඉන්නේ. මේ කවුද එන්නේ? ඔන්න දේශයක් ආවා, රාගයක් ආවා. සතිමත්ව ඉන්නවා. ඒ සතිමත් භාවය හරහා අපි ඒකට මුලා වෙන්නේ ඒක පෝෂණය කරන්නේත් නැහැ. ඒක යම්සේ ආස්වාදයක් තියෙනවා නම් ඒකට භුක්ති විඳින්න යන්නෙත් නැහැ. එහෙමනම් ඉතින් මේක දුර්වල යනවා. දුර්වලලා ගියාට පස්සේ අන්න අර කියන අර කුඩුවක් ඇතුළට ගියාට ගියා වගේ නිකන් අඳුර වුණා වගේ පැත්තකට යන්න ඉඩ තියෙනවා. ඒක වරදක් නැහැ. එහෙමනම් දැන් කෙලින්ම චිත්තානුපස්සනා පැත්තේ යන්නයි තියෙන්නේ. දැන් ආයේ මූලකම තහනක් ලකුවට නොවැඩුවක් කමක් නැහැ. හොඳට වාඩිලා පොඩ්ඩක් හිත නිස්කලංකව තියාගෙන සැහැල්ලුවෙන් තියාගෙන පොඩ්ඩක් හිත දිහා බලනවා. නිකන් ආපස්සට හැරිලා බලනවා මොනවද දැන් මේ ඉන්නේ. ඔන්න එකක් ආවා ඔන්න ගියා. එකක් ආවා ඔන්න ගියා. එකක් ආවා ඔන්න ගියා. ඔහොම ඔහොම ගියා කියලා හිතන්න. එහෙමයි. ඊට පස්සේ අපි තුමු මේ අතර මැද්දේ තියෙන නිකන් හිඩසක් වගේ. එහෙමයි. එහෙමත් තමයි තේරලා ඇති. අන්නේ හිඩසේ බොහොම නිකන් සාවධානව ඉන්න. ඒක ගැන මුකුත් අලුතෙන් මුකුත් දාන්න යන්නත් එපා. මේ වෙලාවට කයට දාන්නවත් වේදනාවකට දාන්නවත් මොකකටවත් එපා. එහෙනම් බොහොම හිත Taman තේරුම් ගන්න මේ වෙලාව ඒමත් ඒ තත්ත්වයේ තමයි හිතර දෙන්න පුළුවන් විවේකම අවස්ථාව. ඒක අරමුණක් විශේෂ දෙයක් නැහැ. මොකද අරමුණුත් එක්ක ඉන්නවා කියන්නේ මහා කරදරයක්. මේකදී එහෙම මොකුත් නැහැ. හිත බොහොම නිෂ්කලංකයි. හිත හිතට තියෙන නිකන් හරි දීප්තිමත් බවක්, බොහොම සරල බවක්, එකඟ බවක් විතරයි තියෙන්නේ. ඒක ටික ටික දැන් මේ தත්ත්වය දැන් තේරෙයිගෙන එන්නේ. ඒක තේරුම් ගන්න ඒක තව වෙන්න ඉඩ හරින්න. හොඳයි. හොඳයි හොඳයි. තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේට නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා. තේරුම් ගන්න. දීර්ඝාෂය. ඊළඟ ප්‍රශ්නේ දරුවන් සන්නයි අතිපූජනීය ස්වාමීන් වහන්ස මෙම භාවනා මධ්‍යස්ථානයේට ආධුනිකයෙක් වුවත් භාවනාව වැඩිීමේ නිරත වූ කෙනෙක් වී මම සක්මන් භාවනාවේ යෙදෙන විට පළමුව දෙපා කෙරෙහි අවධානය යොමු කරන්නේ වම දකුණ ලෙස මෙනෙහි කරමිනි. ආරම්භයේදී මදක් වේගයෙන් සක්මන් කළද වාර කිහිපයකදී ඉබේම ගමන් වේගය අඩු වෙන බව දැනෙනවා. එසේ සක්මන් කරන අතරතුර පාදයෙන් යම් ශබ්දයක් නැගෙන්නට වූයෙන් ඒ ගැන අවධානය යොමු කිරීමේදී ලකුණු පාදය එසවීමට ඇඟිලිවලට බර දී විලුඹ එසවෙන බව එසවෙන විට නැගෙන ශබ්දයක් බව තේරුම් ගතිමි. ටික වේලාවකින් ඒ අවධානයෙන් ඇතහැරී ගිය අතර සක්මන තුලදී දකුණු පාදයට වැඩි බරක් දැරිය හැකි වුවද වම් පාදයට එසේ නොහැකි බවක් තේරුම් ගතිමි. මෙසේ වාර ගණනක් සක්මන් කරද්දී මම දකුණ වශයෙන් වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. එය හොඳින් අවධානයේ පවතින බවද තේරුම් යන්නේ දකුණු පාදය හොඳින් පොළවට බර දී එසවෙන අතර වම් පාදය එසේ නොමැති වීමේ හේතු වෙමිනි. ලනුපැදුර මත සක්මන් කරන විට යටිපතුලට තද රළු ගතියක්ද ඉක්මනින් උණුසුම් රත්වන ගතියක්ද දැනේ. එහෙත් වැලි මළුවේ සක්මන් කරන විට වැඩි අපහසුවකින් තොරව වැඩි කාලයක් භාවනාවෙන් ගත කිරීමට හැකි වුණු බව මම තේරුම් ගතිමි. වැලි මළුවේ සක්මන් කිරීමේදී විටක වැලි මත එබෙන පාදයේ ඇඟිලි අතර වැලි තෙරපෙන ආකාරයේද විටක සමව තද ගතියක්ද යටිපතුලට දැනෙන ස්වභාවය හොඳින් දැනෙන්නට විය. මෙසේ සක්මන් කරද්දී සිත බොහෝ උනන්දුවකින් ප්‍රියකරන ස්වභාවයකින් පැවතුණු අතර සමහර අවස්ථාවලදී සිතට නොයවසිය හැකි නොයවසිලි ගතියක් හා නවතා දමා දුවන්නට සිදෙන ස්වභාවයක්ද දැනේ. එසේ දැනෙනුවේ හිස පිටුපස දෙපැත්ත නලියන ස්වභාවයක් දරා ගන්නට නොහැකිසේ දැනෙන විටයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ தත්ත්වය ගැන මාහට විසඳා දෙන ලෙස ඉල්ලා සිටිනේ. හැබැයි මුල ටික හොඳට වෙලා තියෙනවා. ඒ හින්දා මේ මේ දැන් සමහරට වෙහෙස නිසා වෙන්නත් පුළුවන්. ඔය වගේ දෙයක් අන්තිම කොටසදී වෙන්නේ. ඒ නිසා ඒ දුවන්නේ නැතුව දැන් අර ධක්මෙන් දුවන්න හිතලයි කියනවනේ. දුවන්නේ නැතුව පොඩ්ඩක් සක්මනට මේ සක්මනින් මේ වෙලාවට බලන්න පොඩ්ඩක් ඒවට කොහරි ඉඳ ගන්න පුළුවන් තැනක් තියෙනවනේ පොඩ්ඩක් ඉඳගෙන පොඩ්ඩක් විමං හරින්න. පොඩ්ඩක් වෙහෙස නිවා ගන්න. හැබැයි මේ වැඩේ හොඳට කෙරීගෙන ගිහිල්ලා තිනවා. ඒ නිසා මුකුත් ඔය ඒ කියන්නේ අපිට තින් දැන් සාමාන්‍යයෙන් සක්මන් කරන වෙලාවෙදී නෙමෙයි අපි නිකන් එදිනදා ජීවිතේදීත් අපිට මේ වගේ කොයිතරම් දේවල් සිද්ධ වෙනවද නේද? අපි හිතලා බලුවොත් දැන් මේ සක්මන් කරන්න ආපු දිසා වෙච්ච දෙයක් නෙමෙයි. එදිනදා ජීවිතේදී සාමාන්‍ය කටයුතු කරද්දී ඉතින් එක එක වෙලාවලට එක එක ශරීරයේ විවිධාකාර තැන්වල එක රිදුම් කැක්කුම් එනවා නැත්නම් ඒ වගේ විවිධාකාර වේදනාවන් හට ගන්නවා. ඒක අපිට වළක්වන්න බෑ. මොකද මේ කය ඉතින් නිරන්තරයෙන්ම බොහොම කැඩෙන බිඳෙන සුළු දෙයක් ඉතින්. මේ නිසා අපිට මේ කය සම්පූර්ණයෙන්ම බොහොම සුවපත් කිසිම වේදනාවකින් තොරව කිසිම පැය ගාණක් යනකම් මේ භාවනාව කරගන්නකම් කිසිම දෙයක් වෙන්න බෑ කියලා එහෙම එහෙමනම් වෙන්නේ නැහැ. ඉතින් අර විපස්සනාදී තේරුම් ගන්නෙත් මේක එහෙම වෙන්නේ නැති බවමයි තේරුම් ගන්න. ඒ නිසා දැන් මේ මෙච්ච එක දැන් අපි අර බලන්නේ මේක මහා කරදරයක් නේ අපරාධේ මේකට වුණේ මෙහෙම කියලා අර ඒ ඒ දෘෂ්ටි කෝණයකින් බලන්නේ. එහෙම නැත්නම් පොඩ්ඩක් තේරුම් ගන්න මේක මේ මේක දැන් කෙරුණා ටිකක් හැබැයි සමහරවිට මේක කරගන්නත් බෑ සමහරවිට මෙන්න මේ වගේ බාධාවන් එනවා අර ඒක ටිකක් ඒ විදිහට බැලුවාම Tamanටම තේරෙනවා කොහොමද මේ බාධාව තියෙද්දිත් මම මේකෙන් මිදිලා බාධාව පැත්තකින් තියාගෙන වැඩේ කරගෙන යන්නේ කොහොමද නැත්තම් බාධාව සමනය කරගන්න මම මොනවද භාවිතා කරන්න පුළුවන් ක්‍රම කියන පොඩ්ඩක් අර එහෙම මුහුණුවරකින් බලන්න මොකද Taman සෑහෙන ප්‍රමාණයක් සාර්ථක වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ කියවනකොට තේරෙන්නේ සෑහෙන කාල පරිච්ඡේදයක් සාර්ථක වෙලා තියෙනවා. ඒ සාර්ථක වෙච්ච එක ගැන සතුටු වෙන්න. මේ වෙච්ච අකරතැබ්බේ ගැන අර හිතේ තියෙන පසුතැවීම පොඩ්ඩක් අතහැරලා දාන්න. ඕක මගහැරලා යාවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතර කමඨහන් වඩා ආනාපාන සති භාවනාව වඩන විට ඊයේ නාසය අග කසන්නට ගත්තා. අද උදේ ආනාපාන සතිය වඩද්දී ආලෝකයක් මුහුණට වැටුණා. ඉන් ටික වේලාවකට පසුව නාසය ඇතුලෙන් සීතල වතුරක් ගලනවා වගේ දැනුණා. කීප සැරයක්ම පිසදමා බැලුවත් කිසිම දෙයක් නැහැ. ස්වාමින් වහන්සේ ඒ ගැන විස්තර ටිකක් දැනගන්න කැමතියි. එසේ වන විට මා කළ යුත්තේ කුමක්ද කියා පැහැදිලි කර දෙනු මැනවි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ඒ කියන්නේ හිත එකඟ වෙද්දී ඔය වගේ විවිධාකාර දේවල් වෙනවා. හැබැයි දැම්ම මේ ඕකට කලබල වෙන්න යන්න එපා. මොකද Taman තේරුම් ගන්න මේ ඇවිල්ලා ආපු ප්‍රතිඵල. දැන් අපි ප්‍රතිඵල ගැන හොයන්න ගියොත් මේ ආපු ප්‍රතිඵලය ගැන හොයන්න ගියොත් අපිට දන්නේම නැතුව මේ ප්‍රතිඵලය ඇතිවීම සඳහා මුල් වෙච්ච හේතු ටික අපිට අමතක වෙලා යනවා. දැන් මේ යම් යම් හේතු සම්පාදනය කිරීම නිසා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. අපිට වෙන්නේ අපි හේතු ටික සම්පාදනය කරන එක සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා මේ ආපු ප්‍රතිඵලය ඔස්සේ දුවනවා. එතකොට අර හේතු සම්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම නැහිටලා දන්නේම නැතුව භාවනාව කඩන් වැටෙන එකයි වෙන්නේ. ඒ නිසා දැම්ම ඉක්මන් වැඩි මේවා ගැන හොයන්න. ඒ නිසා තව හොඳට මේ මූලකම තහනත් එක්කම යන්න. දැන් මේ தත්වයන් යම් යම් මේ කසනෝ වගේ දෙයක් වීම නැත්නම් ආලෝකයක් පහළ වීම මේ වගේ දේවල් අර එන්න ගන්නෙම මේ භාවනාව ටිකක් දැන් ඔන්න හිත එකඟ වෙලා දැන් පටල වෙලා එන අවස්ථාව. නිසා දැන් ඉක්මන් වෙන්න එපා මේවා ගැන මොකද්ද මේක මුනේ කින්දමන්ද කියලා හොයන්න ඉක්මන් වෙන්න එපා. තව ටිකක් ඕක වෙන්න ඉඩ හරින්න. තව හොඳට දැන් මේ தත්ත්වයන් එන්න පැමිණීම සඳහා තමන් භාවිතා කළ උපක්‍රම තියෙනවානේ. මෙන්න මේ විදිහට මම හිතේන් කරනවා. මේ විදිහට මම ආනාපාන සතිය වඩනවා. මේ විදිහට හොඳට සමබර කරනවා. මේ විදිහට වීර සමබර කරනවා. මේ විදිහට සමාධියක් වඩනවා කියලා තමන්ට අර දැන් ටික ටික ක්‍රම ටික අහු වෙනකොට අන්නේ ක්‍රම ටික තව ශක්තිමත් කරන්න. ඒ ක්‍රම ටික ශක්තිමත් කරද්දී මේ ප්‍රතිඵල ටිකත් හොඳට Tamanට තේරෙන්න ගනීවි. හින්දා දැම්ම මේ හිත අවුල් කරගන්න යන්න එපා. මේවා ගැන හොයන්න ගිහිල්ලා තව ටිකක් වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මුලකර්මස්ථානයේ වශයෙන් මා කරන්නේ ප්‍රකට ප්‍රකටව ආ පිම්බීම හැකිලීමයි. පිම්බෙන විට පිම්බෙන බවත් හැකිලෙන විට හැකිලෙන බවත් මෙනෙහි කළෙමි. පිම්බීම දිගටද කෙටියටද උණුසුමද කැඩි කැඩි යන ආකාරයේද වැටහුණි. පිම්බීම මුල සියුම්ය, මැද තද ගතියෙන් ඇදී යයි. අග සියුම්ය. හැකිලිම මුල සියුම් මැද සැහැල්ලුවෙන් බැහැගෙන යයි. අග සියුම්ව පැටහෙයි. සමහර වෙලාවට පිම්බීම හැකිලිම දෙකම වෙන් කර හඳුනාගත නොහැකි ලෙස එක සමානව වැටහෙයි. පිම්බීම හැකිලිම දෙකම කුඩා වී සියුම් වී නැති වී පිම්බීම හැකිලිම දෙක අතරේ පැවති කිදැස අවකාශය පමණක් ඉතිරි වෙයි. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා. ඔව් ඒක කියලා තියෙන්නේ මේ බලන්න දැන් මේ தত্ত্বය හැම පරයන්කෙම ගන්න පුළුවන් කියලා. දැන් මේක මේ කලාතුරකින් වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් හැම තිස්සෙම ගානට මේ රටාවේම යනවාද? ගානට ඉස්සර තමන් වාඩි වෙනවා මේ හොඳට පිම්බීම හැකිලිම තේරෙනවා. ඊළඟ ටික ටික සියුම් වේගන යනවා. ඊළඟට සම්පූර්ණයෙන් මේ දෙකේ වෙනස හඳුනා ගන්න බැරි තරමට සිද්ධ වෙනවා. නිකන් ඊට පස්සේ අවකාශයකට වගේ යනවා. ඊට පස්සේ ඊළඟ පරයන්කෙත් ওই දේම වෙනවා. ඉතින් ওই විදිහට තමන් ටික ටික මේකේ විශ්වාසය ඇති වෙනවා නම් එතකොට තමයි තේරෙනවා දැන් මේ කොහොමද කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මේක ගැන හොඳට විශ්වාසය ඇති වෙනකන් නිශ්චිතව මට දැන් මේකයි වෙන්නේ. කියලා හොඳට විශ්වාසය ඇති වෙනකන් මේක තව ටිකක් වඩන්න. ඊට අර අපිටම හොඳට මේක නිෂ්කලංක වෙලා අර වගේ නිකන් හිස් අවකාශයට වගේ ගියා නම් එතනත් කලබල නොවී ඉන්න. මෙතෙන්දී අරමුණක් ආවොත් පොඩ්ඩක් තාම ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක නිරීක්ෂණය කරන්න. ඒකට මොකද වෙන්නේ කියලා බලන්න. පිම්මින හැකිලිමම මතුවලා එනවා නම් ඒක ගැනත් පොඩ්ඩක් බලන්න. අර මොකක්වත් නැතුව බොහොම නිෂ්කලංකව අහසේ ඉන්නවා වගේ එහෙම නැත්නම් අරමුණකින් තොරව ඉන්නවා වගේ තේරෙනවා නම් ඒකෙත් කලබල නොවී ඉන්න. මේ ගැන කියන්නේ කිසිම බයවීමක් ඇති කරගන්න එපා, චකිතයක් ඇති කරගන්න එපා. දැන් මේ එක එක පැති අහුවෙන්නයි යන්නේ. ඒ කියන්නේ අපේ භාවනාවේ විවිධ පැති වලින් මේක තේරෙන්න ගන්නවා. ඉතින් මේ එක එක පැති දැන් Taman තේරුම් ගන්න අවස්ථාව තව ටිකක් අහුලීකృత කරන්නයි තියෙන්නේ. අන්තර්වන් සරණයි ගෞතම ස්වාමීන් වහන්සේ මම පළමු වතාවට මෙම නිස්සරණ වයයට පැමිණි සැනිත්මි. ඔබ වහන්සේගේ වෙනත් වැඩසටහනකදී සම්බන්ධ වී භාවනා කිරීමට ආරම්භ කළෙමි. ඉතින් මම පරයන්ක භාවනාව පැයක කාලයක් කිසිදු බාධාවක් නැතිව හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා යයි හොඳින් පුහුණු කළෙමි. ඊයේ දිනේදී හා අද එම අවස්ථාව මගහැරී යමින් සිත ඉවතට යයි. නිදිමත ගතියක් හා එකවරම තිගැස්සී සිතුවිලි හඳුනාගත නොහැකි තත්ත්වයට පත් වේ. ඊතා වීර්යයෙන් නැවත භාවනාවට සිත ගෙන ඒමට උත්සාහ කළත් අරින් වර නින්දට වැටෙන්නාක් මෙන් දැනේ. සිත එකඟ කරගන්නත් වැඩි වේලාවක් තබා ගැනීමටත් නොහැකියි. ගරු ස්වාමින් වහන්සේ මම මේ සඳහා පිළිපිළිය යුතු උපදෙස් මොනවාදයි පහදා දෙන්න. ඔබ වහන්සේට දිරුවන් සරණයි. නෑ අතරම මේ يعني මුල් දවස් කීපේ ඔය தත්ත්ව බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒ කියන්නේ අපි නිතිපතා භාවනා කලේ නැත්තම් ඊළඟට අපි මේ භාවනාව වැඩසටහනකට ආවහම පළවෙනි දවසේම දෙවෙනි දවසේම හොඳට හිත එකඟ වෙయ్యේ කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපි හිත පවත්තලා තියෙන සෑහෙන කලබලකාරී ටිකක් වික්ෂිප්ත වෙච්ච පරිසරයක. මුල් දවස් කීපය මේ පොඩ්ඩක් හිත නින්දට වැටේවි. හිත ටිකක් වික්ෂිප්ත වේවි. අරමුණු බහුල වේවි. හැබැයි උත්සාහය අතාරින්න එපා. ටිකක් හොඳට තව සක්මනක හිම යෙදෙන්න. සක්මන් භාවනාවේ හොඳට යෙදিলা ඊළඟට මේ පරයන්ක භාවනාවට එන්න. දවස් කීපයක් යනකොට ආයේ අර පරණ තිබිච්ච தත්වෙට හිත ගන්න පුළුවන්. ඒ නිසා හිතේ කලකිරීමක් පසුබෑමක් ඇති කරගන්න එපා. Tamanට මේ කලින් හිටිය தත්වෙත් ඊටත් වඩා එහාට ය아가න්න අවස්ථාවක් තියෙනවා. ඊළඟ ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ටයිල් පොළව ලීපාලම තෙත කොන්ක්‍රීට් මඟ ආදී ලෙස පොළවේ වෙනස්කම් පයට දැනෙන අයුරු අත්විඳින්න මළුවට ගියේමි. සක්මන ආරම්භයේදී පයේ ලේ ගමනේ උඩුකයේ උස් පහත් වීමේ වේගය සංසිඳන තෙක් මම වේලාවක් සිට මද වේලාවක් සිටගෙන සිටියෙමි. ප්‍රථමයෙන් මම වම් පාදයේ දන හිස මලක් නැවීමත් සිරුරේ බර දකුණු උකුලේ පෙදෙසට දැනීමත් එක විට සිදුවන බවක් දැනුනේ. වම් පාදයේ විරුමින් පටන්ගත් පොළවට තෙරපීම ඇඟිලි තුඩු වලින් අවසන් විය. මෙය මාරුවෙන් මාරුවට සිදු වෙමින් වැඩි වේලාවක් සතියෙන් සක්මන් කිරීමට හැකි විය. හිසට මස් ගතියක් දැනුනේ. ඊළඟට පරයන්ක භාවනාව පෙර ලෙසම හිඳින ඉරියව්වට යොමු වූ විට අපි පොඩ්ඩක් අර කියන පොඩ්ඩක් කියලා එමු. මේ සක්මන් භාවනාවේදී පොඩ්ඩක් තමන්ගේ අවධානය තනහිස් වලින් යටට යොදන්න. මේ එක පාටම මේ මුළු කයටයි හිස ප්‍රදේශයටයි දාන්න යන්න එපා. මුලදී පොඩ්ඩක් එහෙනම් මේ යටිපතුල් ප්‍රදේශයේ බලන්න මේ අවධානය තියාගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයට පොඩ්ඩක් සීමා කරන්න පුළුවන්ද කියලා බලන්න. අනිත් දේවල් වැඩි දැනුණට ඒවා ගැන ලොකු අවධානයක් සම්පූර්ණයෙන්ම අර තමන් අපි දැන් සක්මනේ යෙදෙනකොට හොඳට ප්‍රබලව දැනෙන්නේ මේ යටිපතුල් හොඳට පොළවේ ස්පර්ශ වෙන එකනේ. ඒක දැන් අපි කරගෙන යන අතර හැබැයි වෙන ද්විතීක අරමුණු වශයෙන් අර වෙනත් අරමුණු ටිකක් එහෙ මෙහෙ අනිත් කයේ තියෙනවා. හැබැයි දැන් අපි එකපාරට ඒවට දාන්න ගියොත් මේ ටික මගහැරෙනවා. ඒ නිසා මෙතෙන්දී අර අපිට යටිපතුල් වලට දැනෙන එකේ හොඳට හිත පැවැත්ීමේ වාසි තියෙනවා. ඒ නිසා මොකද ඒ යම්සි සීමිත පරිසරයකට සීමිත ප්‍රදේශයකට අපි දැන් හොඳට අවධානය සීමා කරන්න අවධානය යොමු කරන්න සමාධි කරන්න මේ එකඟ කරන්න දැන් අපි සෑහෙන හොරුවක් ලබනවා ඒ නිසා මම හිතනවා ඔය ඇවිල්ලා තියෙන සංකීර්ණතා ටිකක් අඩු වෙලා යාවි ඔය ඔළුවේ ආහාරමය ආවයි කියන සංකීර්ණතා අඩු වෙලා යාවි ටිකක් මුල ඉඳන්ම අර යටිපතුල් වලට දැනෙන දෙයට මුල් තැන දෙන්න ඒකේ විතරක් පොඩ්ඩක් අව මේ අවධානය පවත්වන්න අනිත් දේවල් එච්චර ගණන් ගණන් යන්න එපා. පස්සේ හැබැයි හොඳට ඔක්කොම ටික තේරෙන්න ගනීවි. මුලට ටිකක් ඕකට හැදිලා එනකන් මේ යටිපතුල් ප්‍රදේශයට නැත්නම් දනහිසින් යට ප්‍රදේශයට අවධානය සීමා කරන්න. හොඳයි. පරයන්ක භාවනාව පෙර ලෙසම හිඳින ඉරියව්වට යොමු වූ විට හිසේ ලේ ගමනය හා උඩුකයේ උස් පහත් වීම සංසිඳුන පසුව උඩුතලට සිත යොමු කෙලෙමි. වරින් වර සිත පිට යන නමුත් ආශ්වාසයේ කෙටි බවත් ප්‍රාශ්වාසයේ දිග බවත් හඳුනා ගතිමි. එම වාරයන් එකිනෙකට වෙනස්ය. දෙයක් ගල් වී ඇති බවක් දැනේ. පිටුපස කොටසේ රත් වීමක් හැර කයේ දැනීමක් නොවිය. හුස්ම ගන්නා බව දැනුණත් ඒ කෙසේදැයි හඳුනාගත නොහැකි විය. හිසේ මත් වූ ගතියද එලෙසින්ම පවතී. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා. මත් වෙන එක නම් මොකෝ දන්නේ. මේ සමහරට ඔය මොන හරි කෑම එහෙම වැරදුනාත් දන්නේ නැහැ. මේ කොහොම නමුත් පොඩක් ඕනනම් උණු වතුර ටිකක් එහෙම මේ බලඳලා ඊළඟට හේ වතුර ටිකක් එහෙම ගාලා මේ චුට්ටක් ඉතල නිකන් සක්මනේ වුණත් එවිදිද්දි පොඩ්ඩක් ඉස්සලා සක්මන් කරලා නිකන් වැඩි මේ ඇඟට ගන්න නැතුව මේ භාවනා කරනවා කියලා ලොකුවට බරක් කරගන්න නැතුව පොඩ්ඩක් නිකන් අර සතුටක් ලැබමින් සැහැල්ලුවක් ලැබමින් පොඩ්ඩක් සක්මන් කරන්න. ඊළඟට ආයෙ ඉඳ ගන්නත් ඉඳගත්තාමත් එකපාරටම මේක මේ මම අරමුණට දාන්න ඕනේ කියලා මේ දහි දහියේ කරන්න යන්නේ නැතුව පොඩ්ඩක් හිමීට කාලයක් අරගෙන හිතට ස්වාභාවිකවම අරමුණට යන්න දෙන්න නැත්නම් භවනාවට තැම්පත් වෙන්න ඉඩ දෙන්න. සමහරවිට ඉතින් ඔය එන අතුරු දේවල් මගහැරලා යාවි. ටිකක් අර පරිසරයට හැරමේ හුරු වෙනකොටත් මේ දැන් ටිකක් අලුත් පරිසරයකනේ එහෙනම් සමහරවිට ඔය වගේ දේවල් වෙන්නත් පුළුවන්. මම හිතනවා ඔය වගේ පොඩි දේවල් මගහැරලා යාවි කියලා. හොඳයි. ඊයේ ධර්මදේශනාව පිළිබඳ ප්‍රශ්න දෙකක් තියෙනවා මම ඒ දෙක ඉදිරිපත් කරන්නේ නැහැ. හොඳයි. මේ අවසාන ප්‍රශ්නය අතේරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේ භාවනා අසපුවට ආධුනිකයෙක් වෙමි. පරයන්ක භාවනාවේදී මාලත් අත්දැකීම් මෙසේ විස්තර කරමි. ආශ්වාස ප්‍රාශ්වාසයට සිත ගෙන යාමේදී මගේ අවධානය යොමු වන්නේ උදරයේ පිම්බීම හැකිලිම වෙතටයි. උදරයේ උඩු කොටසේ මදින් මැදින් පිම්බීමක් හැකිලීමක් දැනේ. විටක නාසිකාග්‍රය වෙත සිත යොමු වද බොහෝ විට දැනෙන්නේ පිම්බීම සහ හැකිලීමයි. පිම්බීම කෙටි ලෙසත් හැකිලීම දිග ලෙසත් දැනේ. දෙක අතර කුඩා කාලයක්ද තිබෙන බව දැනේ. ටික වේලාවකට පසුව උදරයේ දෙපසින් මාංශ පේශි ඇඹරී යාමක් වැනි දැනීමක් අත්විඳිමි. සිහින් පැටියකින් උදරය තද කිරීමක් ලෙසද දැනේ. ටිකෙන් ටික මෙම දැනීම උදරය ඊතා කුඩා ස්ථානයකට සීමා උදරයේ ඊතා කුඩා ස්ථානයකට සීමා වී යයි. ටික වේලාවකට පසුව මෙම චලනය නොදැනී යයි. තව මොහොතකින් නැවතත් පිම්වීම හැකිලිම දැනෙන්නට පටන් ගනී. මෙම අවස්ථා දෙක මාරුවෙන් මාරුවට සිදුවේයි. ඒ සමගම කාල පරාසයද වැඩි වී යයි. උදර චලන නොදැනී යන අවස්ථාවවලදී සිතුවිලි නොවන රූපත් නොවන සීන වැනි දේ අත්විඳිමි. මගේ හිතවතුන් සහ දන්නා හඳුනන අය එම සීල වැනි දේවල සිටිති. ටික වේලාවකින් නැවත උදර චලන දැනෙන්නට පටන් ගනී. චලන දැනෙන විට කිසිම බාධාවක් නැත. ගරු ස්වාමින් වහන්සේ මේ සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සක්මන් භාවනාවේදී මෙවැනි අත්දැකීම් නොලැබෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ත්වන් සරණයි. ඔව් ඒ කියන්නේ කොහොමත් හිත තැම්පත් වෙනකොට අර අපි මුලින්ම ප්‍රශ්නයේ කතා කළා වගේ මේ වගේ මේ එන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට යට හිතේ ගැඹුරේ තැම්පත් වෙලා තියෙන මතක සටහන් අවදි වෙන ගතියක් තියෙනවා. නැත්නම් අර ඇතුලේ තැම්පත් වෙලා තියෙන කුණු උඩට එන ගතියක් තියෙනවා. ඉතින් ඒකට ඉඩ දෙන්න. ඒක මේ ප්‍රතික්ෂේප කරන්නවත් මේ බලෙන් යටපත් කරන්නවත් යන්න එපා. හැබැයි මේකට වහල් වෙලා මුලා වෙලා දැන් ඒකට සතුටු වෙලා ඒක වර්ධනය කරන්න යන්නත් එපා. දැන් මේ තමන්ගේ හිතවතුන් මතක් වුණ අය. ඒගොල්ලෝ මොනවාද කරන්නේ? දැන් ඉස්කෝලේ ගියාද දන්නෙත් නැහැ. නැත්නම් මේ පන්සලේ ඉන්නවද දන්නෙත් නැහැ. ආරාමේ ඉන්නවද දන්නෙත් නැහැ. කෑවද බිව්වද දන්නෙත් නැහැ. ඒක ඔවා හිතන්න ගියොත් සම්පූර්ණයෙන්ම බාධා මේ භාවනාවට බාධායි. තමන් තේරුම් ගන්න ඉතින් කවුරුද මේ වෙලාවේ මතක් වුණත් ඒක හුදු මතකයක් පමණයි. සිතුවිල්ලක් පමණයි. නැත්නම් ආපු රූප සංඥාවක් පමණයි. මොකද මේ සංඥා ඔස්සේ නෙමෙයි භවනාව යන්නේ. සංඥා ඔක්කොම හිමීට අතහැරලා බලන්න අර කයේ හොඳට දැනෙන දේට තමයි හිත ගන්න තියෙන්නේ. ඒ නිසා කොයි දේ රූප සංඥා වශයෙන් ඉදිරිපත් වුණත් ඒවා හිමීට අතහැරලා දාන්න ඒවා ඔස්සේ යන්න එපා. ඒ සමාහයට බොහොම හිත ඇද ගන්නා සංඥාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිත බියටපත් කරන සංඥා වෙන්න පුළුවන්. මේ කොයි දේත් සංඥා පමණයි. එහෙනම් ඒවා අත්හැරලා දාලා නැවතත් කයට හිත ගන්නයි තියෙන්නේ. කෙරීගෙන ගිහිලා තියෙන අනිත් ටික හොඳටම වෙලා තියෙනවා. දැන් මේ සංඥා වලිනුත් හිත එහෙම නැත්නම් තමන් තමන් ඒවට සංඥා වලට මුලා වෙන්නේ නැතුව ඒ වෙනුත් මුදවගෙන ඉස්සරහට ඉස්සරහට ගමන යන්නයි තියෙන්නේ. හරි ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න ටික අවසන් වෙනවා. මම හිතන්නේ අපි සෑහෙන යමක් පරිසරයක් කතා කළා. මම හිතන්නේ වෙන ප්‍රශ්න නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. හොඳයි. හොඳයි එහෙනම් අපි පැයකුත් විනාඩි 15ක් විතර කාලය අරගෙන තියෙනවා. ඉතින් තවත් දවස් ගණනාවක් ඉදිරියට තියෙනවා. ඉතින් සියලු දෙනාටම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගෞරවනීය මෑණිවරුන්ටත් අනිකුත් සියලු උපාසක උපාසික මහත්මුරුන්ටත් මේ ඉදිරි කාලය තමන් බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික ගුණ දියුණුව ඇති කරගන්න මේ භාවනා වැඩසටහන හේතු වේවා සඳහා සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි. අවසරයි. හොඳයි. ඕකාස වන්දාමි සුඛී හෝතු මයක්කතං පුඤ්ඤං සාමිනා සාදු සාදු අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මයිහං දාස සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස භාරතේන කතං සම්බං අච්චං කමාමි කමිතබ්බං සාදු ඕකාස සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු ဒ ුතියම්පි ඕකාස කමාමි සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු සත්‍යම්පි ඕකාස කමාමි සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලදේන මයාලත්තං පස්සිතුං වන්දිතං හරං සාරිපුත්තාදිසේරාණං ආගතං සතිපාඨිය සදාසිලං දයාවන්තං බුද්ධ පුත්තං නමාමහ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.